සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 නිද්ධාරාමෝ හෝති ඝන සංගනිකාරාමෝ හෝති සංසග්ගාරාමෝ හෝති ප්‍රපංචරාමෝ හෝති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ බද්దికා මරණ සූත්‍රය. පාලි භාෂාවෙන් බද්ද බද්ද කියලා කියන්නේ සොඳුරු සොඳුරු කියන එකනේ. මරණය කියලා කියන්නේ දිනපතාම අප අතර සිදුවෙන මේ මරණය. එහෙමනම් සොඳුරු මරණය පිළිබඳවයි මේ දේශනාව අද සිද්ධ වන්නේ. තව විදිහකින් කියනවා නම් සතුටෙන් මැරෙන විදිහයි මේ දේශනාවෙන් පැහැදිලි වන්නේ. ඉතින් මේ දේශනාව අපි හැමෝටම ඉතාම ප්‍රයෝජනවත් දේශනාවක්. ඒට හේතුව තමයි කවදා හරි කොතන හරි කොහොම හරි අපි මරණයටපත් වෙනවා. පින්නතුනි අඬාගෙන, දොඩාගෙන, අනේ අපොයි කියාගෙන, කෙදිරි කාගෙන ආශාවෙන් ඊළඟට ගැටීමෙන් මරණය සිද්ධ වුණොත් සුගතියක් අපේක්ෂා කරන්නට බෑ කියන එක පින්නතුල දන්නවා. බලන්න අපේ පැරණි ඉස්සර කියන කතාවක් තමයි අනේ මොන දේ වුණත් කමන්නේ මට සතුටෙන් ඇස් දෙක පියාගන්න ලැබුණොත් ඇති කියන එක. එහෙමනම් ඒ අය දන්නවා සන්තෝෂයෙන් මැරුණොත් තමයි සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. එහෙමනම් මේ දේශනාව අපි හැම දිනාටම දේශකයන් වහන්සේ හැටියට මට ශ්‍රාවකයන් හැටියට ඔයත්තන්ටත් තාම ප්‍රයෝජනවත්. අතහරින්නම බැරි මුතුන් දේශනාවක්. ඉතින් මේ දේශනාව මරණය හා සම්බන්ධ නිසා මරණය ගැන කර්ම කීපයක් පින්නතුලට මතක් කරන්න ඕන. මුලින්ම කියන්න ඕන මේ මරණය සිහි කිරීම මරණය ගැන කතා කිරීම ඍණාත්මක පැත්තක් එහෙම නෙවෙයි. මේක තමයි නියම ධනාත්මක චින්තනය. මරණය ගැන සිහි කරන කෙනා පින්නතුනි පුදුම විදිහට ගුණ ධර්ම දිනු කරන කෙනෙක් වෙනවා. එයා අධික වැළෙන්න යන්නේ, අධිකව ගැටෙන්න යන්නේ. කොහොම හරි ධර්මානුකූලව ජීවත් වෙන්න බලනවා. මොකද ඉතින් මැරෙනවා. මොන දේ ගොඩ ගැහුවත්, මොන අයත් එක්ක ගැටුණත් මැරෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අනිත්‍ය ලක්ෂණය හේම් පිටින්ම මෙතන විද්‍යමාන වෙද්දී නিত্য දේවල් වගේ ඒවා අල්ලගෙන දඟලන්න යන්නේ නැහැ මරණ සතිය සිහිකරන කෙනා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ගින්ජිකා වසත කියන ගඩොලෙන් කරපු ආරාමයට ඉන්නකොට වික්ෂුන් වහන්සේලාට නමක් භාවනා කරනවා. භාගතුන් වහන්සේ දෙන්න ගිල්ලව මහණනි මොකද්ද ඔය කරන භාවනාව? ඒ වෙලාවේ මේ වික්ෂුන් වහන්සේලා කියනවා භාගතුන් වහන්සේ අපි මරණ සත්‍ය වඩනවා. බොහොම හොඳයි. ඒක ආන්දරු කෙනකින් අහනවා බුදුරජාණන් වහන්සේ කොහොමද මේ නම මරණ සත්‍ය වඩන්නේ? කොහොමද මරණ සත්‍ය වඩන්නේ? එතකොට ඒ හාමුදුරුවෝ කියනවා භාග්‍යතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ එක දවසක් තථාගත අනුශාසනාය අනුශාසනාව සිහි කරමින් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මට තියෙන්නේ. ඊට එහා මගේ මොකුත් නැහැ කිව්වා. රුණහන්සේගේ බලාපොරොත්තු එක දවසයි. අපි එහෙම ජීවත් වෙන්නේ නැහැ නේද? ඉතින් මරන්න ඒ මරණ සතිය වඩන විදිහ ඊළඟ හාමුදුරන්ගෙන් ඇහුවා. උන්වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මම නම් එක වරුවයි. එක වරුවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි තියෙන්නේ. ඊළඟ ධම්මගෙන් ඇහුවා. ඒ හාමුදුරුවෝ කියනවා භාගතුන් වහන්සේ මට එක පින්ඩපාතයක් යන කාලේ ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මට තියෙන්නේ කිව්වා. ඉතින් පින්නතුනි ඊළඟ මේ විදිහට හය නමක් ගෙන්න ඇහුවා. හත්වෙනි නමකින් ඇහුවා මේ නම කොහොමද මරණ සතිය වඩන්නේ? ඒ හාමුදුරුවෝ කිව්වා භාග්‍යතුන් වහන්සේ මම් මරණ සතිය වඩන්නේ කටට ගත්ත බත් පිට උගුරෙන් පහළට යන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවයි කො මට තියෙන්නේ හත්වෙනි හාමුදුරුව අටවෙනි හාමුදුරුවන්ගෙම ඇහුවා උන්වහන්සේ වදාරනවා භාග්‍යතුන් වහන්සේ මම නම් මරණ සතිය වඩන්නේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවයි කො මට තියෙන්නේ ඉන්දම්ම අට නමකින් මහලා භාගතුන් වහන්සේ අර පන්ති කාමරයේ ඉන්න ගුරුවරයෙක් වගේ මේ අට නමට ලකුණු දුන්නා. උන්වහන්සේ වදාලා මේ අට නමකින් මරණ සැතිය වැඩිම පිළිපදව. 6 නමක්ම අසමත් කිව්වා. දෙනමයි කිව්වා සමත්. ඒ කවුද? උඩට කටට ගත්ත බත් විද උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතන නම උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතන නමක් කිව්වා සමා. එහෙමනම් පින්නතුනි මරණ සතිය වැඩිවීමෙන් අපි කොච්චර ඈත්ද කියලා පින්නතුල හිතලා බලන්න. අපි ගොඩාක් ඈත් නේද? අපි නිකන් කල්පස්ථායි වගේ. දැන් ওই වයෝවෘද්ධ මිනිස්සු අපිත් එක්ක කතා කරනකොට කියනවා බොහෝසෙයි අනේ හාමුදුරුවනේ අපේ කාලේ දැන් ඉවරයි. ඕන්නම් අපි තම අවුරුදු 15ක් 20ක් ඉඳි. ඉතින් මට පේනවා යා දැක්කහම අවුරුද්දක්වත් ඉන්න බැරි වගේ තමයි ඉන්නේ. නමුත් බලන්න එහෙම කියන්න කැමති නෑනේ අර මරණ සතියක් නෑනේ. ඒ නිසා කියනවා තව අවුරුදු 10ක් 15ක් නැත්නම් 20ක් කොහොම තමයි. ඒ කියන්නේ මරණ සතිය වඩන්නේ නැති එක. එහෙනම් මැරෙනවා කියන එකට අමුතුවෙන් බන කියන්න ඕනේ නැහැ. ඒක කවුරුත් දන්නවා. හැබැයි මරණ සතිය වැඩි වීම තමයි අපිට නැත්තේ. මරණානුස්මෘතිය අපි වඩන්නේ. ඒක තමයි මේ මරණයට අපි බිය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා පුදුම ගණනය කිරීමක් උන්වහන්සේ වදාලා. උන්වහන්සේ වික්‍රම වහන්සේලාගෙන් අහනවා මහණනි අවුරුදු 100ක්ම ජීවත් වුණා. නුඹලාට මාස කීයක් හම්බ වෙනවද? මාස කීයද? අවුරුදු 100ක්ම ජීවත් වුණොත් මාස හම්බ වෙනවා පින්නතුනේ 1200ක්. හිතන්න දැන් අද අවුරුදු 100ක් ආයුෂ තියෙන කෙනෙක් කලාතුරකින් හම්බෙන්නේ. අවුරුදු 100ක් ඉන්නේ නැහැ. ඉතින් එහෙනම් අපිට 200 කපලා 1000 තියාගන්න වෙනවා. එතකොට බලන්න මොන ඉලක්ක තිබුණත් මොන බලාපොරොත්තු තිබුණත් මොන සැලසුම් තිබුණත් අපි ජීවත් වෙන්නේ අවුරුදු කීයද? අවුරුදු නෙවෙයි මාස කීයද? මාස 1000යි. මාස මාස යන වේගී පින්නතරට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. 2000 23 ගෙවිලා ගියා දන්නේම නැහැ. 24ත් එහෙම තමයි. එහෙමනම් මොන සැලසුම් තිබුණා මාස 900ක් 10ක් තමයි උඩරිම ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා අවුරුදු 100ක්ම ජීවත් වුණොත් දවස් කීයක් ජීවත් වෙනවද? දවස් කීයද? 36000. පින්නතුරු 100ක් නැති නිසා 6000ක් අපම දවස්. එතකොට දවස් 30000යි. ඒකේ විස්තාවක් පැනවීමක් නැහැනේ 30000ම ඉන්නවා කියන්නේ. මොන වෙලාවෙ සිද්ධ වෙයිද කියන්න බෑ අපිට. උඩට ගත්ත හුස්ම ටික පහළට යවා ගන්න බැරුණොත් නැරෙනවා. එහෙමනම් බලන්න අපි කොච්චර හොඳ තින්න ඕන පිළිසත් නේද? එහෙමනම් පින්නතුනි දවස් 10යි. දවස් ජීවිතය කියලා කියන්නේ දැල්වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල්වෙනවා කියලා කියන්නේ ඒක අභාවයට යන එකනේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවත් වීම. දැන් බලන්න අද අපි මේ බනහනවා. බනහලා ඉතින් අපි මොනවා හරි ඒ කාල බීලා අන්න රාත්‍රී කාලේ නිදා ගන්නවා. පහවදාට අපි නැගිටින්නේ මරණයට එක දවසකින් කිට්ටු කරන විදිහ. මරණයට එක දවසකින් කිට්ටු කරලා. ඒක දමස් ගෙවෙනවා කියලා කියන්නේ මරණයට ලඟ වෙන එක. ඒක වළක්වන්න කාටවත් බෑනේ. අන්න ජීවිතය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් එහෙමනම් මෙවැනි මරණයක් ඒකාන්තයෙන් උරුම අපි සතුටින් මැරෙන විදිහ ඉගෙන ගන්න එක වටිනවනේ. මේ සූත්‍ර දේශනාවට පාදක උච්ච කාරණයක් හරි විශේෂ කාරණයක්. ඉතින් මේ දේශනාව ඒකත් මතක් කරන්න ඕන ශ්‍රාවක භාෂිතයක්. සරුවත් මහරහතන් වහන්සේ වදාළ දෙතුමක් හැබැයි පස්සේ මේක බුදුරජාණන් වහන්සේ අනුමත කරපු නිසා මේක බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. එක වික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන කියන්නේ භාවනා කරන්න දේවල් ඉගෙනගෙන ඈත වනයකට ගියා භාවනා කරන්න. ඈත වනාන්තරයකට වනලැබකට. මේ හාමුදුරුවෝ ගොඩාක් උනන්දුවෙන් භාවනා කළා. මාස දෙක තුන මාස 6 දක්වාම උත්තරම කැප වුණා. හැබැයි කිසි දිනුවක් නැහැ. පරණ දේවල්මයි හිතට එන්නේ. සමාධි මාත්‍රයක්වත් නැහැ. මේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කළා මේක හරියන්නේ නැහැ. අපි යමු බුදුරජාණන් වහන්සේ හම්බේ. බුදුරජාණන් වහන්සේ හම්බෙලා අපි තථාගතයන් වහන්සේගෙන් තමටහන් අලුත් කරගමු. එහෙනම් මේ ස්වාමීන් වහන්සේට ඔක්කොම එකතු වෙලා සරත්වරට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. උන්වහන්සේ පිළිසඳර කතාවේ යෙදුණා. ආගිය තොරතුරු විමසුවා. හැබැයි බණක් කිව්වේ නැහැ. මේ ස්වාමීන් වහන්සේලා සුගන්ධ ගන්ධ කුටි විදිහට ඇවිල්ලා හිතනවා අද බණ කියන එකක් නැහැ. තව දවසකින් දෙකකින් අපට කමටහන් අලුත් කරයි බණ කියයි. ඉතින් දින ගෙවිලා ගියා, සති ගෙවිලා ගියා, දැන් මාසක් ගෙවිලා ගියා, මාස ගාණක් ගියා. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන බණ කියන්නේ නැහැ. මේ හාමුදුරුවන්ට දැන් හරි ප්‍රශ්නයක් මේක. උන්වහන්සේලා දැන් කල්පනා කරනවා මේ අපට භාග්‍යතුන් වහන්සේ ඇයි බණ කියන්නේ නැත්තේ? අපි නිවන් දකින්නනි මහණෝනේ. ශ්‍රද්ධාවෙන් මහණෝනේ. ඇයි අපට පිළිහිට වෙන්නේ නැත්තේ? ඉතින් කනගාටුවේ මෝනවල් මැලවිලා දැන් සංඝ පිරිස මැද ඉන්නවා. දහස් ගණන් ලක්ෂ ගණන් සංඝ පිරිසදී. සරෝත් මහරහතන් වහන්සේ දකිනවා මේ සංඝ පිරිස මැද මේ හාමුදුරුවෝ 10ක් 15ක් බොහෝම කනගාටුව ඉන්න බව. ඒකනි සරියුත් මහරහතන් වහන්සේට අම්මා කියලා කියන්නේ. දැන් ගෙදරක අම්මා කෙනෙකුට දරුවෝ කොච්චර හිටියක්. එක දරුවෙක් හරි කනගාටුවෙන් ඉන්නවා නම් අම්මට ඒක වහන්න පුළුවන්ද? බෑ. අම්මා දන්නවා අහවල් දරුවා ඉන්නේ හිතේ මොකක් හරි කනගාටුවකින්. අම්මට වහන්න බෑ. අන්න ඒ වගේ තමයි සරියුත් මහරහතන් වහන්සේ මේ සංඝ පිරිසෙහි සබ්‍රහ්මචාරින් වහන්සේට අම්මා කෙනෙක් වගේ. කවුරු හරි දුකෙන් කනගාටුවෙන් ඉන්නවනම් උන්වහන්සේට වහන්න බෑ. උන්වහන්සේ මොකද කරේ මේ හාමුදුරුවෝ ටික හඳුනාගෙන ගහක් මුල වාඩි කරගෙන ඇහුවා ඒ මොකක් හරි ගැටලුවකදී ඉන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා විස්තරය කිව්වානේ සාරිපුත්‍රයන් වහන්සේ බලන්න අපි ශ්‍රද්ධාවෙන් මහාන වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට බණ කියන්නේ අපේ හිත එක්තෙන් කරගන්න ක්‍රමයක් කියලා දෙන්නේ. ඒ විලාම සරුවත් මහරහතන් වහන්සේ බැලුවේ ඇයි මහා කාරුණිකයන් වහන්සේ. උන්වහන්සේ ලෝ පහළ වෙන්නේම සත්‍යයන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නනේ. ඇයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට බණ කියන්නේ නැත්තේ? ඉතින් බලනකොට දැක්කා මේ ස්වාමීන් වහන්සේට මේ ජීවිතේ නිවන් දකින්න බෑ. කෙලෙස් බහුලයි. විශේෂයෙන්ම ඒ නුවණ දිනු කරන්න බෑ. අන්න ඒකත් අපි මතක තියාගන්න ඕනේ. අපි බුදුන් දැක නිවන් දකින්නම ප්‍රාර්ථනා කරනවා. හැබැයි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සමත විපස්සනා මාර්ග දිනු කරන්නේ නැතුව අපේ නුවණ මොහු කරා යන්නේ නැහැ. බුදු කෙනෙකුටවත් බෑ අපට මේක බලෙන් දෙන්න. බලෙන් අවබෝධ කරවන්න. අද කාලේ වෙලා තියෙන එක නෙමෙයි. අද කාලේ වෙලා තියෙන්නේ නොයෙක් අය කියන වෙන්න මං කරලා දෙන්නම් මං ගොඩ දාලා දෙන්නම්. සාමි කර මිත්‍යා දෘෂ්ටියක්. බුදු රජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා නෑ. උන්වහන්සේ දේශනා කරන්නේ මෙන්න මාර්ගය මෙන්න ඔකට පුරුදු කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට යන පිරිස අද උන්වහන්සේ ජීවමානව හිටියත් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ ඉතින් කරලා දැන කන්නේ ගොඩක් අය බලා ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තමයි මෙන්න මාර්ගය බලපුරුදු කරපල්ලා. අද කොහොමද මාර්ගය? අද අය පහළ වෙලා ඉන්න අය YouTube එකේ එහෙම. එන්න මගේ ළඟට මං කොට දාලා දෙන්න. ඉතින් කෝකටද මිනිස්සු කැමති? දෙවෙනි එකට තමයි කැමති. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් යන්නේ දෙන්න. ඒක තමයි ස්වභාවය. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඉන්නතුනේ බුදුරජාණන් වහන්සේට උනත් කෙනෙකුට සත්‍ය අවබෝධ කරවන්න බෑ. උන්වහන්සේ මාර්ගය කියලා දෙනවා. එතකොට අපි මේ පාරමී ශක්තිය අපට තිබුණ නැත්නම් මොහු කුරාගිය නොනක් නැත්නම් දැන් මෙතන වැඩ ඉඳගෙන බුදු කෙනෙක් බණ කිව්වා. මේ බණ අහන අය තමන්ගේ ප්‍රඥාව සසර පුරා දියුණු කරගෙන නැත්නම් මේක අවබෝධ කරගන්න බෑ. ඒකට හොඳම නිදසුනක් කොසල් රජුරු බලන්න. කොසල් රජුරු හැමදාම ජේතවනාරාමයට යනවා. හැමදාම බණහ. සෝවාන් වෙන්නවත් පුළුවන් වුණා. සෝවාන් වෙන්නවත් බැරි වුණා. ඉතින් අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විසුන් වහන්සේට බණ කිව්වේ නැත්තේ. ඒ වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ කිව්ව හොඳයි ඇත්නි. ඉති හාමුදුරුවන්ට කියන්න ගියේ නෑ. උන්වහන්සේ කියන හොඳයි ඇත්නි මම ඔබ වහන්සේලාට බණ කියන්නම්කෝ. හැබැයි මම බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙමෙයි කිව්වා. සාමාන්‍ය මොන ත්‍රිපිටකයේම මම මෙහෙම තැන දැකලා ඇත්තෙම නෑ. මෙතර විතරයි එහෙම දැකලා තියෙන්නේ. හිතන්න මේ ධර්මාසනේ මම වාඩි වෙලා ඔයත්තන්ට කිව්වොත් මං අද බණ කියන්නේ නිවන් දකින්න නෙමෙයි කියලා. ඔයත්තන්ට ඒක ගැටලුවක් නෙමෙයි. ගැටලුවක්. ඇයි චරිවත් මහරහතන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කළේ? බණ කියන්න කලින්ම කියනවා මං බණ කියන්නේ නිවන් දකින්න නෙමෙයි කියලා. ඉන්නතුනේ මෙහෙම ප්‍රකාශයක් කරේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට හිතුනොත් අනේ මේ බුදුරජාණන් වහන්සේට බැරි වැඩි ශරියොත් හාමුදුරු කොට දාලා දෙයි කියලා හිතුවොත් එහෙම ඒක බුදුරජාණන් වහන්සේට ගෞරවයක්ද අගෞරවයක්ද අගෞරවයක් අන්න ඒ නිසා තමයි චරොත් මහරහතන් වහන්සේ වදාළේ මම බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි මම් බණ කියන්නේ ඔබ වහන්සේට සතුටෙන් මැරෙන විදිහ කියලා දෙන්න. බලන්න මේ ශාසන ඉලක්ක රාශියක් තියෙනවා. නිවනම නිවන ප්‍රධාන ඉලක්කය එකක් නෙයි. ඊළඟ ඉලක්ක තමයි පින්නතුනේ සුගතිගාමි වීම. එහෙමනම් දුගතියකට වැටුණොත් කල්ප ගණන් අපිට දුක් විඳින්න වෙනවනේ. එහෙනම් සුගතිගාමි වීම කියලා කියන්නේ ලිහිති. ඒකත් එක්තරා ඉලක්කයක්. එහෙමනම් මේ ස්වාමීන් වහන්සේලා ඒක අහන්න කැමති වුණා. ශරීරත් මහරහතන් වහන්සේ වදාරනවා සන්තෝෂින් මැරෙන්න සොඳුරු මරණයක් ඇති කරගන්න කරුණු හයක් ජීවිතයට ගලප ගන්න ඕන. පළවෙනි කාරණේ තමයි කම්මාරාමෝ හෝති. කම්මාරාමය කියලා කියන්නේ මොකක්ද? වැඩ වැඩ. වැඩ වලින් අයින් වෙන්න ඕන සතකින් නැහැ. මේ අත්තු බලයි ඒක මාර කතාවක් නේ අපි කොහොමද වැඩවලින් අයින් වෙන්නේ කියලා. පින්න තුනේ මේක ටිකක් තේරුම් ගන්න. මෙතන කියන්නේ වැඩ කියලා කිව්වහම ජීවිතයේ සැලැස්මකට අනුව අපි ගෙනියන්න ඕන. මොනවා වුණත් ජීවත් වෙන්න තියෙන දවස් 10යිනේ. උපරිම කාලේ. එහෙනම් මේ කාලෙත් මෝඩ විදියට ගත කරනවා නම් ඒක හරි අපරාධයක්. මේක මුද්දට සැලසුම් කරගන්න ඕනේ. මේ දින 30. උපරිම ප්‍රයෝජන මේකෙන් ගන්න ඕනේ. දැන් මෙතන වැඩ කියලා කියන්නේ මේ මූණ හොද ගන්න එපා. ඇඳුම් හොද ගන්න එපා. ගෙවල් අතු පා ගන්න එපා. කෑම පෙස ගන්න එපා. ඒවා නෙවෙයි. ඒවකින් දෛනිකව කෙරෙන්න ඕන දේවල් නේ. මෙතන කියන්නේ ව්‍යාපෘති ප්‍රොඩක්ට් අපි ටිකක් මේක කල්පනා කරමුකෝ මෙහෙම අපි පින්නකට ඇයි වැඩ කරන්නේ? ඇයි අපි වැඩ කරන්නේ? අපි වැඩ කරනවා ජීවත් වෙන්න අපට රස්සාවක් කරන්න දෙපේ. අපිට කවුරුත් නිකන් කන්න දෙන්නේ නැහැ. එහෙනම් ජීවත් වීම පිණිස රස්සාවක් කරන නිසා අපි වැඩ කරනවා. ඊළඟට ඊළඟට අපි වැඩ කරනවා කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න කියලා උදව්වක් පිණිස අපි වැඩ කරනවක් නැද්ද කියනවා. ඊළඟට අපි වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියන්නේ මොකද්ද? නිකන් ඉඳලා සමහර කියන්නේ මට වැඩ නැත්තම් පිස්සු වගේ කියන්නේ වැඩ මවා ගන්නවා. ධම්මල සමහර අම්මලා ඉන්න කුස්සියට යනවා. පින්නතොනි ඔන්න අපන තියෙන භාණ්ඩය මෙතෙන්ට ගන්නවා මෙතන තියෙන බඩුවක් එන්ට ගන්නවා වැඩ මවාගෙන දවසම මහන්සි වෙනවා. මේ අපේ චිරිතේ වැඩ දැන් සමහර ගම්බදම්මලා උදේ උයනවා උදේ කාලා ඉවරෙච්ච ගමන් දවල් ගැන හිතනවා. ඔන්න ඉතින් පොලොස් කිදිහෙම තම්බගෙන දවල්ට පටන් ගන්නවා. දවල් කාලා ඉවරෙච්ච ගමන් රෑ ගැන හිතනවා. ඉතින් උයන එකමයි වැඩි වැඩම තමයි. දැන් බලන්න උයන්ද පැය ගාණක් ගන්නවා. හ්ම් විනාඩි 5න් කාලා දානවා. දැන් බටහිර රටවල් වල ඇත්තට පංචකාමයේ හැර විදිහට ගන්නවා කියලා හිතෙනවා. ඇත්ත විනාඩි 5 ඉවරන්න ගන්න හැබැයි කන්න ගන්නවා පැයක් විතර. මම කියන්නේ ඒක කරන්න කියලා නෙවෙයි නමුත් හිතලා බලන්න. සාමාන්‍යයෙන් අපේ අපි පොඩ්ඩක් මුල ඉඳලා වරද්දගෙන තියෙන බවක් පේනවා. එහෙමනම් පින්නතොලි දැන් අපේ මේ ජීවිතයේ යන්ත්‍රයක් කියලා හිතන්නකෝ. මේක යන්ත්‍රයක්. මේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න නම් මේ යන්ත්‍රය නතර කරන්න ඕනේ නැහැ. නතර කරන්න ඕනේ. දැන් දුවන කාර් එකක එන්ජිම පරීක්ෂා කරන්න පුළුවන්ද? නෑ එන්ජින් පරීක්ෂා කරන්න නම් වාහනේ නතර කරන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ ජීවිත යාත්‍රාවේ යථාර්ථය දැනගන්න නම් මේක නතර කරන්න ඕන. මේක හොඳ තැන. අපේ ජීවිතවල අපි හැමෝටම විශ්‍රාම කාලයක් තියෙනවානේ. පෙන්ෂන් එකක් ලැබෙන කාලයක්, පෙන්ෂන් කාලයක්. අපේ අය හොඳට හිතලා බලන්න විශ්‍රාම සුවය විඳිනවා. ඒක විඳින්න ඉපේ. දිනපතාම Taman ජීවත් වෙන දවස් ටික මතක තියාගත්තා නම් අදට මම දවස් 20000ක් ජීවත් වෙලා තියෙනවා. ඔය විදිහට හිතනකොට දැන් ඉතිරි ගාන Tamanට පේනවා. එතකොට හරි අප්‍රමාදය තියෙනවනේ. දැන් අපේ අය පින්නතුනි විශ්‍රාම කාලයේ තමයි ප්‍රොජෙක්ට් පටන් ගන්න. ව්‍යාපෘති ඉඩම් ගන්නවා, තාප්ප බඳිනවා, ගෙවල් හදනවා, ගොඩ කරනවා, අතන එකයි මෙතන එකයි ඒ මිනිස්යාගේ ඔළුව නිකන් යකාගේ කම්මල වගේ. තවත් දවස් 1000ක්වත් ජීවත් වෙන්න තියෙන්නත් පුළුවන්. අර බලන්න සැලස්මක් නැහැනේ. කාටද ඔය නැරෙන්නේ? මේ සමහර ඔය වයෝවෘද්ධ අයගෙන් අවුරුදු 75 අතර ගිය අයගෙන් මම අහලා තියෙනවා ඔය වැඩ කරම කර ඉන්න අයගෙන්. බණක් එහෙම අහන්නේ නැද්ද? මේ හාමුදුරුවනේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. එහෙම කියනවා මිනිස්සු. ඉතින් හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීමනේ පින්නතුනේ භාවනාව කියන්නේ. එහෙමනම් මේක හොඳට මතක තියාගන්න. වැඩ වෙලට ඇබ්බැහිවිච්ච මිනිස්යාට සන්තෝෂෙන් නැරෙන්න බෑ. මිනිස්යා කියලාම කාන්තාවටත් එච්චරයි, විසුවටත් එච්චරයි. කාටත් එහෙමයි. කාටත් පොදුයි. මොකද එදා මේ දේශනාව සරුවත් මහරහතන් වහන්සේ වදාළ භික්ෂුන් වහන්සේට හැබැයි මම දන්නවා අද මම මේ බණ කියන්නේ ගිහියන්ට කියලා. අපි දෙපක්ෂයට මේ දේශනාව සාධාරණයි. හාමුදුරු කෙනෙක් වුණත් වැඩවලටම ඇබ්බැහුණොත් ඒක විනාශයක්. හාමුදුරු කෙනෙක් පන්සලක් හදන එක හරි වටිනවා. මොකද පොඩි තැනක් නේ. භාවනා මධ්‍යස්ථානයක් ගොඩනගන එක ලොකු දෙයක්. බොහෝ දෙනෙකුට සැනසෙල්ල ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ හාමුදුරුවෝ ඔය වැඩවලට නැද්ද හුණා. අපවත් වෙනකම්ම ඉල්ලන්න මොනවද? සිවෙන්ති ඉල්ලනවා, ගල් ඉල්ලනවා, වැලි ඉල්ලනවා. ඕවා තමයි වැඩි. එහෙනම් අපි දෙපක්ෂයේම තේරුම් ගන්න ඕනේ මේ ඇබ්බැහිය නැති කරගන්න. දැන් බලන්න පින්නතන වැඩ වැඩි වුණාම සපතෙන් නැරෙන්න බෑ කියන එක උදාහරණයක් මම කියන්නම්. දැන් බලන්න සමහර අය සමහර අම්මලා අපට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ වැඩ ටික නම් ඔක්කොම ඉවරයි. ඒත් මට තව එක වැඩක් ඉතුරු වෙලා තියෙනවා. මගේ ළමෙක් ඉන්නවා විවාහ වුණේ නැහැ. එයා විවාහ කරලා දුන්නොත් මට සන්තෝෂයෙන් ඇත්ත එක පියාගන්න පුළුවන්. අර බලන්න. එහෙම කියන්නේ නැත්නම් කියනවා. එක වැඩක් ඉතුරු වෙලා තිබුණත් සතුටෙන් මැරෙන්න බැරි නම් වැඩ ගොඩාක් ගොඩ ගහලා තිබ්බොත් සන්තෝෂි මැරෙන්න පුළුවන්. සන්තෝෂයෙන් මැරෙන්න බෑ. ඒ නිසා පින්නතන දැම්ම ඉඳලා ජීවිතේ සැලසුම් කරගන්න. බොහොම සැහැල්ලුවෙන් අන්තිම කාලේ තමන්ට ඇතන ධනයක් පියාගෙන අනිත් ඒවා බෙදා හදා දීලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුරුදු වෙන්න. ජීවිතේ තැන්කලක් මිදින්න දැනගන්න. නිකාන් ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම්ම සමහර මිනිස්සු මැරෙනවා. ඉපදි කියන්නේ ජීවත් වෙලා ඉඳිත් මැරෙනවා. ඒක කිසි තේරුමක් නැහැ. ඉතින් මරණයට පස්සේ ඔක්කොම ඉවරයිනේ. එහෙමනම් හොඳට මතක තියාගන්න සතුටෙන් මැරෙන්න නම් වැඩවලින් අයින් වෙන්න ඕන. ඔන්න පළවෙනි කාරණේ. මේක කියන්නේ මේ තරුණ කාලේ වැඩ කරන්න එපා කියලා එහෙම නෙවෙයි. යම් කිසි වයසකට එනකොට අපි මේ වගේ ටික ටික ඈත් වෙන්න ඕන. දෙවන කාරණේ තමයි බස්සාරාමෝ හෝති. මොකද්ද බස්සාරාමයේ කියන්නේ? පින්නතුනි බස්සාරාමය කියලා කියන්නේ කතාව. මේ තුමීට කලින් අහලා තිබ්බද? වැඩ වැඩිපුර කතා කරන මිනිස්සු කය ගහනයි. සතුටෙන් මැරෙන්නේ නැහැ කියලා අහලා තිබ්බද නෑ? නමුත් සන්තෝෂෙන් මැරෙන්න බෑ කියනවා. වැඩිපුරම මේ කතාවට ඇබ්බැහිච්ච අය. දැන් සාමාන්‍යයෙන් ඔය මනෝවිද්‍යා පොත් තියෙන ඕන තරම් අද ඒ වගේ පවා මම දැකලා තියෙනවා. වැඩියෙන් කතා කරන මිනිස්සු ඉන්නේ අසහනෙන් කියනවා. ඒක ඇත්ත. වැඩිපුර කතා කරන මිනිස්සුන්ට කිසහමයක් නැහැ. මේ වැඩි ඕන නැහැ. ඔයත්තන්ගේ ජීවිත බලන්න. ඔයත්තන්ට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මොකක් නිසාද? වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කට නිසා. කටපාලනය කරගත්තනම් ප්‍රශ්න අඩුයිනේ. ඒ නිසා පින්නතුනේ මේක හොඳට තේරුම් ගන්න හිතන්න. එතකොට මේ කාරණය හොඳට කල්පනා කරන්න. කතාව. දැන් බලන්න මම මේ කල්පනා කරන්න කියලා කිය යෝනිසෝ මනස්කාරය ටිකක් මෙනෙහි කර කර බලන්න මේ ඇත්තද කියන්නේ කියලා. දැන් බලන්න අපි කුඩු බොන මිනිහට බයින කුඩු කාර්යයක් කුඩු වලට ඇබ්බැහි වෙලා කියලා. මත්තතරට ඇබ්බැහි වෙච්ච මිනිස්යාට අපි බහිනවා. මොකක්ද? දේබද්දක. හැබැයි මට හිතෙන්නේ නම් කතාවත් ඒ වගේම එකක්. කතාවට ඇබ්බැහි වුණාම පාර යන මිනිහෙක් හරි අල්ලගෙන කතා කරනවා. කුඩු ගැහුවා වගේ තමයි. එහෙමනම් පුලුවන් තරම් මේ කතාව පාලනය කරගන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ ඉන්නතුනේ මේ එක එක ඉන්ද්‍රියන් එක එක ප්‍රමාදීද කියනවා. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මේ මනසට. උන්වහන්සේ දිවට දීපු උපමාව බලන්න. උන්වහන්සේ දිව හැඳින්නුවේ මොකක් වගේද? බුදුරජාණන් වහන්සේ වදාारणව දිව හරියට මොකක් වගේද? දිව උන්වහන්සේ උපමා කළේ කෙටේරියකට. කෙටේරිය කියනකොට අපිට බයක් හිතෙනවා. ධර්මයේ ඇත නැති දිව බුදුරජාණන් වහන්සේ හැඳින්නුවේ කෙටේරියක් හැටියට. එහෙනම් අපේ පින්නතුල්ලා පුළුවන් තරම් වචනේ පාලනය කරගන්න ඕන. මේකෙන් කියන්නේ කතා නොකර ඉන්න කියන එක නෙවෙයි. ඒක දෘෂ්ටියක් නේ. ඒක රුතයක්. අවශ්‍යතාවයට කතා කරන්න ඕන. හැබැයි ඕනේ කයි පායකයි හැමදේමටම කතා කර කර ඉන්න පුරුදු වෙච්ච මිනිස්සයා ළඟට මිනිස්සෙක්වත් එන්නේ නැහැ. කියන්නේ ඔතෙන්ට අහුනොත් ඉතින් කෝච්චියට අහුනා වගේ තමයි කියලා කියන්නේ. එහෙනම් පින්නතුනි හොඳට තේරුම් ගන්න සතුටෙන් නැරෙන්න නම් අනිවාර්යයෙන්ම අපි පුරුදු කරන්න ඕන කතාව පාලනය කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අපට නිරතුරුවම දේශනා කළේ සම්නිපදිතානං වූ භික්ඛ විද්වං කරණිය. මහණෙනි එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එකක් නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. එකක් නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. ඊළඟ එක ධර්මයේ පමණක් කතා කරන්න ඕන. ධර්මය කරා යන කෙනෙක් ඔය අනම්බනන් දේවල් දෙතිස් කතා කතා කරන්න පුරුදු වුණොත් නිවන ඈත් වෙනවා. සාමාන්‍යයෙන් අපේ අත්දැකීමක් තියෙනවා. පින්නතනේ කතාවට ඇබ්බැහිච්ච මිනිස්සු අපි ඔය සාත්‍ය මට්ටමින් ලෙඩුන්ට පිළිකියම් ගන්න වෙනවනේ. ඒ වගේ වෙලාවලට මම දැකලා තියෙනවා මම අහලක් තියෙනවා මොකද මේ කියන්නේ කියලා. අර නැසින් ගහන අර වයෝවෘද්ධ තාත්තට ඒ කතා කරන්න බලනවා. බලන්න මේකට ඇබ්බැහි වුණාම පණ ඇද ඇදක් කතා කරන්න කැමති. එහෙනම් කතාව පාලනය කරගන්න ඕන එක දෙවෙනි එක සතුට මැරෙන්න. තුන්වෙනි කාරණය තමයි නිද්ධාරාමෝ හෝති. මේ කියන්නේ මොකක්ද? නින්ද මෙතන මේ අත්තන්ට පහන්තියක් දානව නෙවෙයි නිදා ගන්න එපා කියලා. නින්ද අවශ්‍යයිනේ. මෙතන කියන්නේ මොකක්ද එහෙනම්? නින්දට තියෙන ඇබ්බැහිය. දැන් බලන්න සමහර උදේටත් නෙවි. දවල්ටත් නෙවි. රැයටත් නෙවි. හරියට නිකන් අර පිම්පුරෝ වගේ සමහර මිනිස්සු. බුද්ධියනේ කමයි ඇති. පොඩ්ඩක් කන්න නැගිටිනවා ආයෙදි. ආයෙදි. එහෙමනම් මේ නිନ୍ଦ කියලා කියන්නේ කාලේ කාගැනීමක් නේ. නිදාගත්තට පස්සේ කෙරෙන වැඩක් තියෙනවා. මැරුණා වගේ නේ. එහෙමනම් පින්නතුන් නිନ୍ଦ පාලනය කරන්න ඕන. මේ නිନ୍ଦ පාලනය කරලා හැරිලා උඩ බලාගෙන ඉන්න කියලා කියනවා නෙවෙයි. දැන් ගොඩාක් අය කියන්නේ බණක් අහන්නවත් කාලේ නෑ කාලේ නෑ කාලේ නෑ. ඔකනේ කියන්නේ වෙලාවක් නෑ. පින්නතර නිନ୍ଦ පාලනය කරගත්තනම් තව බාහිර කොච්චර වැඩ තිබ්බත් අපට බණක් අහන්න භාවනාවක් කරන්න වෙලාව හදාගන්න පුළුවන්. රෑ 10ට නිදා ගන්නවා නම් කොහොම හරි පුරුදු වෙලා රෑ 11ට නිදාගත්තා නම් පැයක් තියෙනවනේ විවේක පරිසරයක් බණක් අහන්න පුළුවන්. භාවනාවක් කරන්න පුළුවන්. උදේ 6ට අවදි වෙනවා නම් 4ට අවදි වෙන්න පුරුදු වෙනවා නම් පැය දෙකක් තියෙන එතන. බණකුත් අහලා භාවනා කරන්නත් පුළුවන් පැය පැය. එහෙමනම් පින්නතුනේ මේක අපි අපේ ජීවිතේටම ගලප ගන්න ඕන. නින්දට ඇබ්බැහි වුණොත් සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන් කමක් නැහැ. අපි මේවා දැනගෙන හිටියේ නෑ. නිදාගත්තට අපාය යනවා කියන. නමුත් දැන් දන්නවා නින්දට ඇබ්බැහි වෙච්ච මනුස්සයාට සන්තෝෂයෙන් නම් මැරෙන්න පුළුවන් කමක් නැහැ. හතරවෙනි කාරණය ඝනසංගනිකාරාමෝ හෝති. මොකද්ද මේ ඝනසංගනිකාරය කියන්නේ? ඒක අර කුරුළු වෑන වගේ රැළට එකතු වෙලා ඉන්න තියෙන කැලැත්ත. එහෙමත් සමහරුන්ට කියනවනේ. විවේකයක් නැහැ. හරිම ආසයි එකට ඉන්න. ගෝසාකාරී පරිසරයක. අම්මයි තාත්තයි දුවයි පුතයි බෑනයි යේලි මුණුබුරු මිනිබිරියෝ ඥාති හිත මිත්‍රාගේ පැමිණි වල්ල වගේ පිරිවරාගෙන ඉන්න කැමති නේද? ඒවා කිසිම හැටියට කමන්නේ නැහැ. ඒවා වලක් කරනවා නෙවෙයි මෙතන. හැබැයි මේකේ ප්‍රමාණය දැනගන්න ඕන. මොකද මොන විදිහට පිරිවරාගෙන හිටියත් ආවේ තනියම උනම් යන්න වෙන්නේ තනියම. හරි යනකොට අපේ තනියට තව කවුරු හරි යනවද? එහෙම යන්නේ නැහැ. අපි තනියම යන්න ඕන. එතකොට අපි මේවට පුරුදු වෙන්න ඕනේ නැද්ද? පුරුදු වෙන්න ඕන. රැළට ඉඳලා එක පාරම තනි වෙන්න උනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඕනම දෙයක් එක පාර අතහරිනවට වඩා ක්‍රමානුකූලව අතහරින එක ලේසියිද අමාරුයිද? ලේසියි. එහෙනම් අපි දැම්ම ඉඳලා ජීවත් වෙලා ඉන්න කාලේ ටික ටික ටික ටික අතහරින්න පුරුදු වෙන්න ඕන. මේවා ඇඟට නොදැලි කරන දේවල්. බෝඩ් දාගෙන කරන්නේ ආ මම දැන් තනියෙන් ඉන්නේ කියලා. පින්නතුනේ අපට මේ විවේකයේ කියන එක පිළිබඳව මේ හොද කලාව පිළිබඳව අපට අවබෝධයක් නැහැ. හොද කලාව පිළිබඳව අවබෝධයක් තිබුණා නම් අපි මේක වඩා මේකෙන් ප්‍රයෝජන ගන්න. ඒතර මේක පුදුම සැපයක් මේ හොද කලාව. ඉස්සෙල්ලම කායීකේ ටිකක් පුරුදු කරනවා. gedara ඉන්නකොට තනියෙන් ටිකක් ඇවිදිනවා, සක්මන් කරනවා. තනියෙන් පුටුවකට වෙලා වාඩිලා පොතක් බලනවා. තනියෙන් පින්නතොලේ භාවනාවක් ටිකක් කරගන්නවා. වත්තට ගිහිල්ලා පොඩ්ඩක් ඒ ස්වභාවික පරිසරෙ විඳින්න පුරුදු වෙනවා. මේක පුදුම සැපයක් නේ. මේකට හොරු වෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේක අමක්ෂය නිවන් දකින්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සෑම භාවනා දේශනාවකට කලින්ම සතිපට්ඨාන දේශනා, ආනාපාන සති දේශනා වෙන දේශනාවල මුලින්ම දේශනා කරනවනේ මෙහෙම කොහොමද? මේ භාවනාව සාර්ථක කරගන්න නම් අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. මේ වැඩේ හරියට කරගන්න නම් එක්ක අරණ්‍යයකට යන්න ඕන. නැත්නම් රුක්ෂ මූලයකට යන්න ඕන. නැත්තම් ඉන්න තැන ශුන්‍යාකාරයක් විවේක පරිසරයක් කරගන්න ඕන. ඉතින් බලන්න අපේ අය හිතන්නේ තනියෙන් ඉන්න වුණාම මේක මහා අකුසල විපාකයක් කියලා. ඒකනේ දැන් සමහරු කියන්නේ අනේ මට මේ තනියෙන් ඉඳලා එපා වෙලා තියෙන්නේ. මේක පුදුම කර්මයක් කියලා කියන මිනිස්සු ඉන්නවා. කර්මයක් නෙමෙයි ඒක මහා වටිනා වත්තාවක්. දැන් බලන්න සමහරුන්ට ගෙදර කවුරු හරි නැති වෙනකොට දුවන්නේ දුරකතන නගන. ගිහලා කෝල් එකක් ගන්න හොඳම යාළුවට හරි පාළුයි. ගෙදර කවුරුත් නැහැ. ඒකයි මම ඔයාට කෝල් කරේ කියලා පැය ගාණක් කතා කරගෙන. අර ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ එහෙමනම් පින්නතුනි මෙන්න මේ විවේකය කියන එක හරි වටිනා දෙයක්. ඉස්සර මහාන වෙනකොටත් කියන්නේ විවේක ගන්නවා කියලා. එහෙනම් විවේකයක් නැතුව යථාර්ථය දකින්න අමාරුයි. එහෙමනම් මේ ධර්මය අවබෝධ කරගන්න කැමතියි ඉන්නෝනේ අර කඟ වෙනා වගේ. කඟ වෙනා ඉන්නේ අර කඟක් කියන සතෙක් ඉන්නුවෙන් එක තනියම. පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ කඟ වෙනාට. අන්න එහෙනම් අපි පුරුදු වෙන්න ඕනි කඟ වෙනෙක් වගේ. උදකලාවේ ඉන්න. හැබැයි මේවා ඉතින් ගියෝ හැටියට බොහෝම කල්පනාවෙන්. "හා මම දැන් උත්සව වලට යන්නේ නැහැ, පාටි වලට යන්නේ නැහැ." එහෙම කියන්නේ නැහැ. නෑකට නොදැනි අතහරින්. ඒකම නිකම්ම වැටිලා යනවා. විහිලා යනවා. එහෙනම් ප්‍රතිපත්තියට ප්‍රවේශ වෙන්නයි තියෙන්නේ. ඊළඟට පින්නතොනේ පස්වෙනි කාරණේ තමයි සංසග්ගාරාමෝ හෝති. සංසර්ග කියලා කියන්නේ බැඳීම් පහක්ම තමයි. සංසර්ග පහක් තියෙනවා. දස්සන සංසර්ග, සමන සංසර්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. දස්සන සංසග්ග කියන්නේ තමන් ආදරය කරන අය නිතර නිතර දකින්න කැමති. ඒක පුහුදුන් ගතිය. ඒක විතර ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකේ තියෙන අවදානමත් තේරුම් අරන් ඉන්න ඕන. දැන් බලන්න සමහරු තමන් ආදරය කරන කෙනා දකින්නම ඕනෑට. එහෙමයි තමයි තමන්ගේ පර්ස් එකේ ඒ කෙනාගේ පින්තූර දාලා ඉන්නවා. ඒ කියන්නේ පර්ස් එක අරින අරනකොට අරයා පේනවා නම් එයා සතුටුයි. දැන් අද තාක්ෂණයේ දිනු නිසා කෝල් එකක් ගන්නකොට ආදරය කරන අයට වීඩියෝ කෝල් එකක් ගන්න ඒවා කමන්නේ නැහැ. ජීව හැටියට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකේ පොඩි අනතරකුත් තියෙනවා. වෙනතම් දැන් බලන්න සමහර අය සමහර අය ඉන්නවා මේ භාවනාවකට ගියත් කොහේ ගියත් හොරෙන් හොරෙන් ෆොටෝ පොත් බලනවා ෆොටෝ බලනවා ඒ අයගෙන් මම ඒ වගේ අයකින් අහලා තියෙනවා මොකද ඒ කරන්නේ කියලා. අනේ හාමුදුරුවනේ මට මොනබුරු දෙන්නෙක් ඉන්නවා. එක දවසක්වත් පන් දකින්න නැතුව ඉන්න බෑ. ඉතින් අනේ අපොයි කියලා හිතෙනවා. කොහොම අය කොහොමද පින්නතුනි මැරෙනකොට දාලා යන්නේ? අන්න දර්ශන සංසග්ගවල දින භයානකම. ශ්‍රවණ සංසග්ග අරකමයි ආදරය කරන අයගේ හඬ අහන්න ආසයි. නිතර නිතර කතා කරන ඒ කතා කරාට කමන්නේ ඒ ප්‍රමාණය හැබැයි වෙන්න එපා. සමුල්ලා පල්ලාප සල්ලාපයේ දෙන්න කැමති. සම්භෝග සංසග්ග. ඒ කියන්නේ Taman ආදරය කරන අය දීපු දේවල් තියෙනවනේ ඔය. ආදරය කරනකොට එක එක දේවල් දෙනවනේ මතක් වෙන්න. ඒ දීපු දේවල් හැමදාම අතට තගලා ඉන්න පුරුදු වෙනවා. ඕක හරි භයානකයි. එක ළමෙක් මට ඇවිල්ලා කිව්වා අනේ හාමුදුරනේ අපේ ආච්චිනේ හරි වයසයි 100ක් මැරිලා. ආච්චි බඳින්නත් කලින් 100 දීපු වලල්ලද්ද මොකක්ද අරගෙන හැමදාම පෙට්ටියෙන් අරගෙන ඉහදනවා ඒක දිහා බලනවා. තාච්චි තනියෙන් hina වෙනවා. වයසට ගිහිල්ලත් හාමුදුරනේ හරි කොදුමයි. ඉතින් බලන්න පින්නත් අර දීපු දේවල් අතපතට ගයි. ඔතනමනේ උපදී. දර ස්වාමීන් වහන්සේ නමක් තමන් පරිහරණය කරන සිවුරට බැඳිලා ඉඳලා ඒකෙමෙක් එක් වුණා නම් මේවා ඉතින් කවර කතාවද? එහෙමනම් ඔය දින දින දේවල් පරිහරණය කරාට කමන්නේ ඒක අතපතක කාර්යය දුන්නේ මෙයා දුන්නේ කියා. ඔය ඒවත් එක්ක ඉන්නේ පොක තමයි සම්භෝග. කෙනෙක් මොනවා හරි භාණ්ඩයක් මොනවා හරි දෙයක් දුන්නම ඕක ඕක කෙලෙස් වලටපත් වෙනවා. කෙලෙස් ඇති කරන දෙයක් බවටපත් වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. අනුරාධපුර යුගයේ එක පොඩි හාමුදුරු කෙනෙක් පින්නපාත වෙලිය අවුරුදු 14යි. දායක මහත්තයා එදා හත්ති මුට්ටි වලින්ම පාරටගෙන රස්නේ පිටම දාන දුන්නා. මේ පොඩි හාමුදුරන්ට දාන බෙදුවා. පාත්‍රයකට දාන බෙදනකොටම උන්වහන්සේ රත පිච්චුණා. උන්වහන්සේ යති මේ අතර දානවා මේ යති මේ අතර දානවා මොකද පාත්‍ර තැටියක් තිබ්බනම් මේක යටින් තියාගන්න තැටියක් තිබුණේ නැහැ හාමුදුරන්ට මේක දැක්කා පොඩි ෆිල්මයන් කෙනෙක් ඒ වයසම එයාට තිබුණ තැටියක් එයා මන්ට ගෙනලා පොඩි හාමුදුරන්ට දුන්නා මේක යටින් තියාගන්න ඒකට පිච්චෙන්නේ නැහැ කියලා පොඩි හාමුදුරේක තියාගෙන මහත් වැඩියා ඒකෙන් එච්චරයි මේ දෙන්නටම අවුරුදු 60 සම්පූර්ණ වෙච්ච කාලේ දෙන්නා මුණ ගැහුණා රුවන්වැලි සෑමවල. ඒකට දෙන්නට අවුරුදු 60යි. අර සිදුවීම වෙලා අවුරුදු 14යි. වෙනකොට දෙන්නටම අවුරුදු 14යි. ඉතින් අර ශිල්මෑනියෝ නැත්නම් එතකොට බික්කුණියා දැක්කාන් අර මං පැටි දීපු හාමුදුරුනේ දර. දුවලා ගිහිල්ලා ඇහුවා මාව මතකද කියලා. අර හාමුදුරුවෝ තිනාවලක ඔව් මට දාන වන්දනෝට හැමදාම මතක් වෙනවා කියලා. ඉතින් ওই කතාව පින්නතින අර තැටිය මුල් කරගෙන කතාව ගියා. ඒක රාගයට පෙළුණා. අවුරුදු 60 දී දෙන්නම සිවුරු වෙලා ගියා. ඔන්න බලන්න සම්භෝග සංසග්ගවල තියෙන භයානකම්. ඊළඟට පින්නතුනේ ඕවා නවතින්නේ අන්තිමට කාය සංසර්ග වලින් තමයි නිසා සංසර්ග වලින් ටික ටික ඈත් වෙන්න ඕන. අවසාන එක තමයි ප්‍රපංචරාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ මොනවද? කෙලෙස් වර්ග තුනකට. මොනවද මේ කෙලෙස්? තණ්හා, ditthi, මාන. දැන් මේ අත්තු බලයි එකපාරම අපේ අපි කොහොමද ඉතින් සතතෙන් නැරෙන්න උනත් කොහොමද තණ්හාව නැති කරන්නේ? එහෙනම් ඉතින් නිවන් දැකලානේ කියලා. හොයත්ද? මෙතන කියන්නේ මෝඩ විදිය තියෙන තෘෂ්ණාව අයින් කරගන්න කියලා. මෝඩ විදියට තියෙන තෘෂ්ණාව කියලා කියන්නේ අත ගොඩාක් අපායන්නේ මෝඩ තෘෂ්ණාව නිසා. ඒ කියන්නේ පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ. අන්තවාදී ධර්මයක් නම් මේ ඇත්තට කෙලින්ම ප්‍රතික්ෂේප කරන කතාවද වදින්න බෑ. ගෙවල් හදන්න බෑ. ළමයි හදන්න බෑ. වාහන ගන්න බෑ. එහෙම එකක් කොතනවත් නැහැ. බොහොම සැහැල්ලුවෙන් නැත්තම් සැපයෙන් ඉඳගෙන යන්න පුළුවන් මේ ගමන. එහෙනම් අපේ වරද්ද ගන්න මොකක්ද? මෙන්න මේ මෝඩ ප්‍රශ්නාවෙන් වරද්ද ගන්න. ගෙයක් හදනවා. ගෙට බැඳෙනවා. ගේ අරගෙන යන්නයි කල්පනාව. අන්න අවශ්‍යතාවය දැනගෙන දේවල් පරිහරණය කරන්න ගන්න. අවශ්‍යතාවය අනේ ඉන්නකම් හොඳට ඉන්න තමයි මේ ගේ පාවිච්චි කරන වාහනයක් තියෙන හොඳට පදින්න. අර යකඩ කොට කරගහගෙන යන්න හිතුවොත් මේ පින්නතුට වරදින්නේ. එහෙම කරගහගෙන යන්නත් බැහැ. එහෙනම් අවශ්‍යතාවයේ සලකලා අපි දේවල් පරිහරණය කරන්න ඕන. අපි හිතාගෙන ඉන්න ගයක් හම්බුණා, වාහනයක් හම්බුණා. මේක තමයි ජීවිතේ මේක මට කවදාවත් හම්බෙලා නැහැ සතර කියලා මගේ හිතෙන්නේ. නමුත් පින්නතර ඕන තරම් අපි ලබලා තියෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්න. හොඳම උදාහරණේ මේ අම්මලා. අම්මලා ළමයි හදනවනේ. ළමයින්ට තමයි අම්මලාගේ ලොකුම වැඳීම තියෙන්නේ. ධර්මයේ පවා තියෙන අට මිදුළු දක්වාම බැඳීම තියෙනවා. හැබැයි අනමතග්ග සංයුත්තේ සඳහන් වන්නේ එක අම්මා කෙනෙක් මේ සාංශාරික ගමනේ අනවරා කරයි කියලාවරක් නැහැ. මේ අනවරාග්ද සංසාර ගමනේ අම්මා කෙනෙක් හදන දරු අසංකේලිකම් සංඛ්‍යාවක් නැහැ. නිකන් ගත්තොත් එහෙම ගංගාවල වැලි කැටවලට වඩා වැඩි දරුවෝ හදපු ආර. එතකොට බලන්න දැන් අනාගතේ අතීතේ ගත්තාම එච්චර දරුවෝ හදලා තියෙනවා. වැඩි ඕන නැහැ. මේ ජීවිතයේ තෙන්න කලින් හදපු දරුවෝ දෙන්න හරි තුන් දෙනා හරි මතකද? නැහැ. මෙතනින් ගියාට පස්සේ ඊළඟ ජීවිතේ හදන දරුවෝ ගැන අදහසකුත් නැහැ. මේ නිකන් වර්තමාන දරුවෝ දෙන්න අල්ලගෙන නැහින්න ඕනේ නැහැ. යුතුයකම් ඉෂ්ට කරනවා ආදරය දක්වනවා. දැන් මේ බන් ටික අහලා මේ පුංචි දරුවන්ට කියන්න යන්න එපා. මා ඔයගොල්ලන්ට මගේ බැඳීමක් නෑ මම ආදායි බණ හැමි. ඒවා මෝඩ වැඩ. ළමයෙකුට ආදරය අවශ්‍යයි. ආදරය දෙන්න ඕනේ යුතුයකම් ඉෂ්ට වෙන්න ඕනේ. හැබැයි අම්මා දන්නවා මම මේක මේ අලුතින් කරපු වැඩක් නෙවෙයි සංසාරේ දිගටම කරගෙන ආපු වැඩක්. බලන්න අලකොලේ දාපු වතුර ටිකක් වගේ නොඇලී නොගැටී ඉන්න පුළුවන්. මේ අවබෝධය අවශ්‍යයි. අන්න එහෙනම් මෙන්න මේ තෘෂ්ණාව අඩු කරගන්න කියන එකයි මෙතන කියන්නේ. ඒවත්ින් කාලෙත් ටික ටික ටික අවබෝධ වෙනවා. ඊළඟට දිට්ඨි නිත්‍යා දෘෂ්ටිය පහ කරගන්න ඕනේ. දැන් අද බලන්න. අද ගිහි පැවිදි දේශනා පැවැත්වෙන දිව්‍ය ලෝකෙත් මෙහෙලු අපායත් මෙහෙලු. ඒව නැති කරගන්න උතර බණ අහන්න ඕනේ. ඊළඟට මාන්නේ. සමහර උඩින් යන්නේ. පින්නතුනි පුළුවන් තරම් අනතිමාන වෙන්න ඕනේ. මාන්නක්කාර යන්නේම අපායි. ඉතින් බලන්න මෙන්න මේ කාරණා හය සම්පූර්ණ කරගන්න පුළුවන් නම් සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්. එහෙනම් අපේ පින්වත් හැම දෙනාටම සන්තෝෂෙන් හුස්ම ටික හෙලන්නට මේ දේශනාවේ කාන්තේම උපකාර වෙනවා. භාවනාවක් කරගන්න කෙනෙකුට මේ කාරණා ටික ජීවිතයට ගලපගත්තොත් භාවනාව සාර්ථකයි. දැන් භාවනා කරන කෙනෙකුට කතාවට ඇබ්බැහිලා නම්, වැඩවලට ඇබ්බැහිලා නම්, නින්දට ඇබ්බැහිලා නම්, එකට එකතු වෙලා ඉන්න ඇබ්බැහිලා නම්, සංසර්ග වලට ඇබ්බැහිලා නම්, තණ්හාදිත්‍යමාන වලට ගිජු වෙලා නම් භාවනාව සාර්ථක කරගන්න බෑනේ. එහෙමනම් භාවනාවක් කරගන්නත් මේ කාරණා ටික හරි වටිනවා. විශේෂයෙන්ම සන්තෝෂෙන් අන්තිම හුස්ම පොද හෙලන්නට මේ කාරණාහය ජීවිතයට ගලපගත්තොත් ඒක ලොකු පිටුහලක් සනසිල්ලක් ඒකාන්තයෙන් වෙනවා. එහෙමනම් පින්නතුනි මොනවද මේ කාරණාහය නැවත මතක් කරගනිමු. කම්මාරාමය වැඩවලට තියෙන අබ්බැහිය අඩු කරන්න ඕන. බස්සාරාමය කතාවට තියෙන අබ්බැහිය අඩු කරගන්න ඕන. නිද්ධාරාම නින්දට තියෙන අබ්බැහිය අඩු කරගන්න ඕන. ඝන සංගනිකාරාම එකට එකතු වෙලා රැළට ඉඳ තියෙන කැමැත්ත අඩු කර ගන්න ඕනේ. සංසග්ගාරාම සංසග්ග පහක් කිව්ව මේ සංසර්ග වලින් ටික ටික ටික ටික ගැලවෙන්න ඕන. ප්‍රපංචරාම ප්‍රපංචරාම කියලා කියන්නේ තණ්හා විත්තිමාන ටික ටික අඩු කර ගන්න ඕන. මේවා ජීවිතයට ගලප ගන්න අමාරු නෑ පින්නතුනි. බොහෝම පහසුයි. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ කාරණා ජීවිතයට ගලපගෙන ජීවිතය බොහොම වාසනාවන්ත සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්ත සාසනං තිරං රක්ඛන්ත දේශනං තිරං රක්ඛන්තු මං තරංති